බුදුරජාණන් වහන්සේ මේ පහාන සූත්‍රය ඍජුවම නිවන් දැකීම සඳහා ගුණ නුවණ වඩන භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන කරන ලද දේශනාවක්. තථාගත දේශනාව ඒ භවයේම නිවන් දැකීම සඳහා වෑයම් කරන පුද්ගලයන් අරමුණු කරගෙන ඉලක්ක කරගෙන කරන ලද දේශනා තියෙනවා. ඒ වගේම කාලයක් සසරෙහි හික්මෙමින් සංවර වෙමින් ටිකෙන් ටික විමුක්ති මඟ සකසාගෙන පාරමී ධර්ම සම්පාදනය කරගෙන ඒ ශක්තිය අවදි කරගෙන විමුක්තිය සලසා ගැනීම සඳහා කරන ලද දේශනාවන් තියෙනවා. විශේෂයෙන්ම සිංගාලෝවාද සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය වැනි සූත්‍ර දේශනාවන් පුද්ගල ජීවිතයේ පවතින දුබලතා ටිකෙන් ටික අවම කරගෙන යහපත් ගුණාංග ටිකෙන් ටික දියුණු කරගෙන සාංශාරික සුවපත් ජීවිත ගොඩනගා ගනිමින් විමුක්තිය සඳහා ක්‍රියා කරන ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. වෙනත් වචන වලින් පැහැදිලි කරනවා නම් නැවැත්ම වගේම පැවැත්ම පිළිබඳවත් පැවැත්ම වගේම නැවැත්ම පිළිබඳවත් කියන මේ නැවැත්ම පැවැත්ම දෙකම සමබරව ඉදිරියට පවත්වා ගනිමින් දුර්ගුණ දුරු කරමින් යහගුණ අවදි කරමින් විමුක්තිය සඳහා ගුණධම් වඩන්නට ඉබඳු සූත්‍ර දේශනාවලදී තථාගතයන් වහන්සේ මඟ පෙන්වා තියෙනවා. ඇතම් සූත්‍ර දේශනා පවතිනවා භික්ෂුන් වහන්සේලා සියල්ලම බැහැර කරලා ලෞකික පැවැත්ම සපුරාම නිස්සාරයි කියලා තේරුම් අරගෙන මේ භවයේම විමුක්තිය සාක්ෂාත් කරනවා කියලා දැඩි ප්‍රයත්නයෙන් කටයුතු කරන එබඳු භික්ෂුණී භික්ෂු භික්ෂුණී පිරිස අරමුණු කරගෙන ඍජුවම සියල්ල ප්‍රහාණය කිරීම සඳහා කරන ලද දේශනාවක්. එබඳු ප්‍රකටම දේශනාවක් තමයි අපට හමු වෙන්නේ දාරුචීරිය කියන අන්‍ය ආගමික පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි අවස්ථාවේ තථාගතයන් වහන්සේ ඊට කෙටියෙන් කරන ප්‍රකාශනය. දාරුචීරිය දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති එවං හිවෝ දාරුචීරිය සික්කිතබ්බං දාරුචීරිය දකින දේ දකින දේට සීමා කරන්න ඇතුළට ගන්න එපා අහන දේ අහන දේට සීමා කරන්න නාසයෙන් දිවෙන් කයින් දැනෙන දේ දැනෙන දේට සීමා කරන්න මනසින් හඳුනා ගන්නා දේ පමණකට සීමා කරන්න ඒවා ඇතුළට ගන්නට එපා ඇතුළට අරගෙන තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තොත් තමයි භවය හටගන්නේ මේ භව ප්‍රහාණය සඳහා සසර නැවැත්ම සඳහා ඍජුවම මේ සියල්ල ප්‍රහාණය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ විදිහට විමුක්ති මඟ පිළිබඳවම ඊතා ඍජුවම කරන ලද සූත්‍ර දේශනාවක් තමයි මේ සංයුත්ත නිකායේ සබ්බ වේදනා සංයුත්තේ සබ්බ වග්ගයට ඇතුළත් වෙන මේ පහන සූත්‍රය. මෙය ගිහි පින්නතුන්ට ඒ ආකාරයෙන්ම ඍජුව පුහුණු කරන්නට නොහැකි වුණත් අද දවසට નિયમિત සූත්‍ර දේශනාව නිසා ගිහි පින්නතුන්ටත් යම් ප්‍රමාණයකින් අදාළ කරගෙන පරිහරණය කරන්නට පුහුණු කරන්නට ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් මේ සූත්‍ර දේශනාව පහදා දෙන්නටයි අපි මේ කාල වේලාව තුල උත්සාහවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා සබ්බ පහනායවෝ භික්කවේ ධම්මං දේසෙස්සාමි. මහණෙනි සියල්ල ප්‍රහාණය කිරීම සඳහා මම නුඹලාට දහම් දෙසනවා. සියල්ල ප්‍රහාණය කිරීම සඳහාය කියලා කියන්නේ පුද්ගලයා සසර පවතිනවා කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් ඇසුරු කරගෙන ඒ සංස්කාර ධර්මයන් තුලින් මතුවෙනා වූ සුඛ දුක්ඛ උපේක්ෂාවන් වින්දනය කරමින් ඒවා ඇලීම් ගැටීම් වශයෙන් පරිහරණය කරමින් මුලාවෙන් තෘෂ්ණාවෙන් පවත්වාගෙන යන ජීවන ප්‍රවෘත්තිය. ඒ සඳහා අදාළ වෙන, ඒ සඳහා සහාය වෙන සියල්ලක්ම ප්‍රහාණය කරපු තැන පුද්ගලයා සසර දුකින් නිදහස් වෙලා විමුක්තිය සාක්ෂාත් කරනවා. ඒ විමුක්තියයි කියන තැන අල්ලා ගන්නට, උපාදානය කරන්නට, පවත්වන්නට කිසිවක් නැහැ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා එත ආපෝච පටවීච තේජෝ වායෝ නඝාදති ඒ නිවන නැමැති ධර්මතාවයේහි පටවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව මේ කිසිවක් නැහැ විඥාන ධාතුව එහි පවතින්නේ නැහැ ඒ සියල්ලකගෙන්ම මේ සියලු නාම රූප ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ සියල්ලෙන් නිදහස් වූ සියල්ල ප්‍රහාණය වූ ඒ උත්තරීතර නිර්වාණය සාක්ෂාත් කරන්නට සියල්ල ප්‍රහාණය කරන්නා වූ දහම මම නුඹලාට දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ. තං සුනාත මහණෙනි මනවින් අසන්න කියලා බුදුරජාණන් වහන්සේ කතමෝච භික්කවේ සබ්බපහානාය ධම්මෝ මහණෙනි ඒ සියල්ල ප්‍රහාණය කරන්නා වූ ධර්ම කුමක්ද? කොහොමද මේ සියල්ලම ප්‍රහාණය කරන්නේ? මේ සසර ඇලීම බැඳීම පිණිස පවතින නිවනට බාධා කරන මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න මේ සංස්කාර ධර්මයන් කියලා හඳුනාගන්න අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ සංස්කාර ධර්මයන් කොහොමද යම් කිසි කෙනෙක් ප්‍රහාණය කරන්නේ? ඇයි අපිට ඒවා ප්‍රහාණය කරන්නට බැරි වෙන්නේ? ඒ ප්‍රහාණය නොකිරීම නිසා පුද්ගලයා සසරේ කොහොමද පවතින්නේ? ඒවා ප්‍රහාණය කිරීම නිසා පුද්ගලයා කොහොමද විමුක්තිය සාක්ෂාත් කරන්නේ? ඒ නිසා මේ සියල්ල ප්‍රහාණය කරන්නා වූ ධම් න්‍යාය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කරනවා චක්කුම් භික්කවේ පහතබ්බක් මහණෙනි මේ ඇස ප්‍රහාණය කළ යුතුය රූප පහතබ්බා මහණෙනි මේ රූප ප්‍රහාණය කළ යුතුය චක්කු විඥානං පහතබ්බං ඇස සහ රූපය නිසා හටගන්නා වූ චක්ක විඥානය ප්‍රහාණය කළ යුතුය චක්කු සම්පස්සෝ පහතබ්බෝ ඒ ඇසත් රූපයත් චක්කු විඥානයත් නිසා හටගන්න චක්කු ස්පර්ශය ප්‍රහාණය කළ යුතුය. ඒ වගේම යම් පිදං චක්කු සම්පස්ස පච්චා උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි පහතබ්බං. ඒ වගේම මහණෙනි මේ ඇසත් ඒ වගේම විඥානයත් චක්කු සම්පස්සයත් නිසා යම්කිසි විඳීමක් හටගන්නවා නම් සුඛ සහගතව හෝ දුක්ඛ සහගතව හෝ උපේක්ඛා සහගත වශයෙන් යම් විඳීමක් හටගන්නවා නම් ඒ සියලු වේදනාවොත් ප්‍රහාණය කටයුතුයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා. එතකොට සෝතය එහෙම නැත්නම් කන පිළිබඳව, නාසය පිළිබඳව, දිව පිළිබඳව, කය පිළිබඳව, සිත මනස පිළිබඳව කියන මේ ෂඩේන්ද්‍රයන් පිළිබඳවම තථාගතයන් වහන්සේ මේ ක්‍රමයට මේ සූත්‍රයේදී දේශනා කරනවා මෙන්න මේක තමයි මහණෙනි සියල්ල ප්‍රහාණය කරන්නා වූ ධර්ම න්‍යාය. දැන් මෙහිදී තථාගතයන් වහන්සේ දක්වනවා මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුය. ඇස ප්‍රහාණය කරන්නේ කොහොමද? දැන් උපන්නා වූ සත්වයා ඇසක් ඇතුව ඉපදිලා තියෙනවා. එහෙනම් මේකෙන් අදහස් කරන්නේ මේ ඇස ගලවලා බහැරට වීසිකරන එකද? එහෙම නැත්නම් මේ ඇස අන්ධ කරගන්න එකද? එහෙම නැත්නම් මේ ඇහෙන් රූප නොබලා ඉන්න එකද? මේ කිසිවක් නෙමෙයි. ඇස පිළිබඳව සංවරයයි තථාගතයන් වහන්සේ මෙයින් දේශනා කරන්නේ. මේ ඇස නිසා හටගන්න තෘෂ්ණාව, උපාදානය, අවිද්‍යාව දුරු කරන්නටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. යලි යලිත් ඇසක් ඇතුව උපදින්නට, ඇසක් හටගන්නා පංචස්කන්ධයක් ලබන්නට, සලායතන ලබන්නට සිද්ධ වෙන්නේ යලි උපන්නොත්. සලායතන පහළ වෙන්නේ නාම රූප පහළ වුණොත් නාම රූප පහළ වෙන්නේ විඥානය පහළ වුණොත් විඥානය පහළ වෙන්නේ සංස්කාර පහළ වුණොත් සංස්කාර පහළ වෙන්නේ අවිද්‍යාව නිසායි ඒ නිසා අවිද්‍යාව ප්‍රහාණය කළොත් තමයි මේ ඇස කන නාසය දිව කය මනස කියන ෂඩේන්ද්‍රයන් පිළිබඳව පුද්ගල సంతානෙහි නොදැනුවත්කම නිසා අවිද්‍යාව නිසා හටගන්නා තෘෂ්ණා උපාදානය දුරු කළොත් තමයි පුද්ගලයා කුසල කුසල වශයෙන් අවිද්‍යාවෙන් සංස්කාර නිර්මාණය නොකරන්නේ ඒ සංස්කාර නිර්මාණය නොකළොත් විතරයි ඒවා නිසා විඥානය නිර්මාණය නොවෙන්නේ. විඥානයේ නිර්මාණය නොවුනොත් විතරයි නාම රූප නිර්මාණය නොවෙන්නේ. නාම රූප නිර්මාණය නොවුනොත් විතරයි මේ ආයතන 6 නිර්මාණය නොවේ ප්‍රහාණය වෙන්නේ. එමනම් තථාගතයන් වහන්සේ ඊට ගැඹුරින් මෙතන දේශනා කරන්නේ උත්පත්තියක් ඇති වුනොත් පුද්ගලයාට නාම රූප කියලා මේ පංචස්කන්ධය හටගන්නවා සිත සහ කය සිත සහ කය හටගත්තොත් ඕනම සත්වයේගේ කයට ආවේනික විදිහට දකින්නට සුදුසු ඇහැක් අහන්නට සුදුසු කනක් කර්මාන් රූප පහළ වෙනවා ඇතම් සත්වයින් බරපතල අකුසල කර්ම නිසා ඇස කන විකෘති වෙලා ඇහැ පේන්නේ නැතිව කන ඇහෙන්නේ නැතුව පහළ වෙන්නට පුළුවන්. එහෙමනම් ඒ අකුසලය නිසා ලබන්නා වූ අන්ධභාවය, බිහිරිභාවය ගැනද බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරා. එහෙම එකක් නෙමෙයි. යම් කෙනෙක් ඉපදිලා ඇහැ කන නාසාදිය නිවැරදි ක්‍රමයට නොලබනවා නම් ඒක එක්තරා අකුසල කර්ම විපාකයක් ඒක එක්තරා යහපත් තත්වයක් නෙමෙයි ඒ නිසා උපන්නා වූ සත්වයාගේ ඇහැ අන්ධ කරගන්න, කන බිහිරි කරගන්න, නාසය මොට කරගන්නට, දිවේ සංවේදන නැති කරගන්නට කියන කතාවක් නෙමෙයි මෙතන දේශනා කරන්නේ. මේ ඉන්ද්‍රිය සහිතව අපි ඉපදිලා තියෙනවා. යලි යලිත් ඉන්ද්‍රිය සහිතව උපදින්නට අපි මං තනා ගන්නවා. කුමක් නිසාද? මේ ෂඩේන්ද්‍රයන් පිළිබඳව අනවබෝධය නිසා තෘෂ්ණා උපාදානය නිසා ඒ නිසා යම්කිසි කෙනෙකුට ඇස ප්‍රහාණය කරන්නට ඕන නම් ඒ තනත්තා මේ ඇසක් සහිතව උත්පත්තිය ලැබීමේ තෘෂ්ණාව ඒ තනත්තා දුරු කරගත යුතුයි ඇසක් සහිත උත්පත්තිය ලැබීමේ තෘෂ්ණාව කියලා කියන්නේ අපි කුමක් නිසාද ජීවත් වෙන්නට කැමති වෙන්නේ ජීවත් වෙන්නට කැමති වෙන්නේ මේ ඉන්ද්‍රයන්ගෙන් අපි කැමති ආරම්මන ලැබමින් ඒවායේ රසය විඳිමින් පවතින්නට ඕනෑ නිසා. එහෙමනම් භව තෘෂ්ණාව පැවැත්ම පිළිබඳව තෘෂ්ණාව නිර්මාණය වෙන්නට කාම තෘෂ්ණාව හේතු වෙලා තියෙනවා. මොකද්ද කාම තෘෂ්ණාවයි කියලා කියන්නේ? ඇසින් කැමති රූප, කනින් කැමති ශබ්ද, දිවෙන් කැමති රසයන්, කයින් කැමති ස්පර්ශ, නාසයෙන් කැමති ආග්‍රහණයන් මනසින් කැමති කැමති ආරම්මණයන් නැවත නැවත භුක්ති විඳීමේ රුචිකත්වය ඒක හඳුන්වනවා කාම කියලා ඒ භුක්ති විඳින්නට කැමති කැමති දේවල් නැවත නැවත ග්‍රහණය කරමින් භුක්ති විඳින්නේ කුමක් නිසාද මේ භුක්ති විඳීමේ තියෙන දෝෂය මුලාව මේකේ තියෙන નિસරු බව නොහැටෙන නිසා ඒ નિસරු බව නොයැටහෙන තාක්කල් පුද්ගලයා ෂඩේන්ද්‍රයන්ගෙන් ආරම්මන රස භුක්ති විඳිනවා සුඛ දුක්ඛ උපේක්ඛාවන් භුක්ති විඳිනවා ඒවා භුක්ති විඳින්න භුක්ති විඳින්න සංස්කාර ධර්මයන් ජනිත වෙනවා කුසල කුසල කර්ම රැස් වෙනවා ඒ රැස් වෙන රැස් වෙන යලි යලිත් ඒවා උපාදාන කරගෙන මතු භවයක් නිර්මාණය වෙනවා ඒ භවය නිර්මාණය වෙනවා කියන්නේම යලිත් නාම රූප හට ගන්නවා. ඒ හට ගන්නවා කියන්නේම ආපහු සලායතන පහළ වෙනවා. සලායතන පහළ වෙනවා කියන්නේම යලි යලිත් කර්ම රැස් කරනවා. එහෙමනම් මේක චක්‍රයක් විදිහට අකණ්ඩව භවෙහි සැරිසරනවා මේ తත්වය ප්‍රහාණය කරන්නට නම් කුමක්ද කළ යුත්තේ මේ ලැබුණු ඉන්ද්‍රිය ධර්මවල નિસරු බව මේවාහි පවතින හරසුන් භාවය තේරුම් අරගෙන ඒ පිළිබඳව චන්දරාගය ප්‍රහාණය කළ යුතුයි ඒ පිළිබඳව මුලාව ප්‍රහාණය කළ යුතුයි කියන බව තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඇතම් කෙනෙක් මේ සූත්‍ර ධර්මයන් වරදවා වටහාගෙන තියෙන ආකාරයත් සමාජයේ බලනකොට අපට ප්‍රකට වෙනවා. මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි කියන මේ කාරණය මොනතරම් වැරදි විදිහට තේරුම් අරගෙන පොතපත පවා ලියලා තියනවද කියනවනම් මෑත කාලේ අපට හම්බවුණු ඇතැම් පොතපතක සඳහන් වුණා එක්තරා තැනැත්තියක් මේ භාවනා කරන්නට මේ ඉන්ද්‍රිය ධර්ම යලිහට නොගන්නට තෘෂ්ණාව දුරු කරන්නට අවිද්‍යාව දුරු කරන්නට උපාදානය දුරු කරන්නට මෙසේ භාවනා කළ යුතුයි කියලා භාවනා වාක්‍යයක් Taman ලියපු පොතේ දක්වලා තියෙනවා මේ ඇස මම නොවේයි මගේ නොවේයි මගේ ආත්මය නොවේයි මට මේ ඇස එපා මේ භවයේ මට මේ ඇස එපා මතු භවයේත් මට මේ ඇස එපා මට මේ ඇස එපා එපා එපා කියලා භාවනා කරන්නට කියලා ඒ අය ඒ තමන්ගේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරලා තියෙනවා. ඊතා ඉහළට භාවනාව ප්‍රගුණ කරනවායි කියලා සමාජය තුල ප්‍රතිඥා දෙන ඇතැම් අය මේ විදිහට වරදවා මේ ධම්මග විස්තර කරනවා. මේ කන නිසා තෘෂ්ණා උපදිනවා. ඒ නිසා මට මේ කන එපා එපා එපා කියලා භාවනා කරන්නට කියලා ඒ අය පුහුණු කරනවා. මේ එක්තරා අඳබාල ස්වභාවයක් එක්තරා මග වරද්දාගත්තු ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පහළ වුණු ඇස පහළ වුණු කන අන්ධ කරන්නට බිහිරි කරන්නට මේක සමග ගැටෙන්නට මේක සමග ආරවුලක් හදා ගන්නට කියන එක නෙමෙයි ඇහැ පහළ වෙලා තියෙන්නේ ඇසින් ලෝකය දකින්නට. කන පහළ වෙලා තියෙන්නේ කනින් ලෝකය දකින්නට එක්තලා කුසල කර්ම විපාකයක් වශයෙන් අපි මේවා ලබලා තියෙන්නේ. එහෙමනම් අකුසල කර්ම කරලා මේවා බිහිරි කරගන්නට අන්ධ කරගන්නට තිබුණා. එහෙම අන්ධ බිහිරිව උපන්නා වූ සත්වයාට ධහම වටහන්නට බෑ. ඒක දුර්වලාත්ම භාවයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකයේ යථා ස්වභාවයෙන් අවබෝධ කරගෙන නිවන් දකින්නට නම් ෂඩේන්ද්‍රයන් ඇතුව ඉපදිය යුතුමයි. මේ පංචේන්ද්‍රයන් මේ ෂඩේන්ද්‍රයන් ප්‍රකෘතිමත් නැති ආත්ම භාවයක ඉපදිලා ඒවා විකෘති ආත්මයක ඉපදිලා ලෝකේ යථාර්ථය ග්‍රහණය කරන්නට පුළුවන් කමක් නැහැ. තිරිසන් සත්වයාට ලෝකය අවබෝධ කරන්නට බැරි වෙන්නේ ඒ සත්වයාගේ ඇස යම් ප්‍රමාණයකින් තීක්ෂණ වුණත් කන නාසය දිව ශරීරය තීක්ෂණ වුණත් ඒ සත්වයාගේ මනස තීක්ෂණ නැති නිසා දෙවියන්ට ධම අවබෝධ කරන්නට බැරි වෙන්නේ දෙවියන්ගේ මනස තීක්ෂණ වුණත්, ඇස කන තීක්ෂණ වුණත්, මිනිස්සෙයින්ට වගේ ඕලාරිකව සංවේදන ලබන්නට පුළුවන් කයක් දෙවියන්ට නෑ. ඊටා සූක්ෂම කයක් පවතින ඒ කයෙන් ලෝකයේ යථා ස්වභාවය ස්පර්ශ කරන්නට පුළුවන් කමක් නෑ. එහෙමනම් මනුලොවටම පැමිණිය යුතුයි මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරන්නට කියන බව දහමේ සඳහන් වෙන්නේ කුමක් නිසාද? අවශේෂ ආත්ම භාවල මේ ඉන්ද්‍රිය ධර්මයන් මනවින් නොපිහිටන නිසා. එහෙමනම් කුසල කර්ම බලයෙන් manussාත්ම භාවයේ නැමැති සුගති ආත්ම භාවයක උපන්නා වූ අපි මේ ඉන්ද්‍රිය ධර්ම මනවින් ලබාගෙන තියනවා එහෙමනම් ඇයි මේවා ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ මොකක්ද මේ කියන කතාවේ තේරුම ඒකෙන් අදහස් කරන්නේ කුසල කර්ම බලයෙන් පහළ වෙච්ච ඉන්ද්‍රිය ධර්ම මොට කරගන්නට කියන කාරණේ නෙමෙයි ඒ ඉන්ද්‍රිය තීක්ෂණව අවදි කරගෙන ලෝකය මනවින් හඳුනාගත යුතුයි ලෝකය මනවින් ස්පර්ශ කළ යුතුයි හැබැයි කෙලෙස් වඩවා නොගත යුතුයි ඉන්ද්‍රිය ධර්ම පවත්වන්නේ ලෝකය දකින්නට ලෝකය ස්පර්ශ කරන්නට ලෝකය හඳුනා ගන්නට හැබැයි කෙලෙස් වඩන්නට නෙමෙයි නමුත් අපට වරදින තැන තමයි මේ ඉන්ද්‍රිය ධර්ම ලෝකය ස්පර්ශ කරන්නට ලෝකය හඳුනා ගන්නට භාවිතා කළ යුතු ඒ සඳහා තීක්ෂණ විදිහට සසර කරන ලද කුසල බලයෙන් අපට ලැබිච්ච මේ ඉන්ද්‍රිය පද්ධතිය අපි භාවිතා කරන කරන හැම මොහොතකම කුමක් සඳහාද භාවිතා කරන්නේ හැඟීම් වලට වහල් වෙන්නට මනෝභාවයන්ට වහල් වෙන්නට මනසේ කෙලෙස් ධර්ම වර්ධනය කර. එතනයි වරදින තැන එතනයි ප්‍රහාණය කළ යුතු තැන. එතනයි ඛණ්ඩනය කළ යුතු තැන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව හැටියට උගන්වන්නේ ඒ බඳු ගැඹුරු ධර්මතාවයක්. තතහාගතයන් වහන්සේ ජීවමාන සමයේ එක්තරා ආචාර්යවරයෙක් හිටියා ඉන්ද්‍රිය භාවනාව ඉතා ප්‍රවීණව උගන්වනවාය කියලා රටේ සම්මත වෙච්ච දඹදිව ඉතා ප්‍රකට වෙච්ච පාරාසරිය කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඔහු තමයි ඉන්ද්‍රිය භාවනාව ඉගැන්වීම පිළිබඳව අතිශයින් ප්‍රසිද්ධියටපත් වෙලා හිටියේ. ඔහුගේ එක්තරා ශිෂ්‍යෙක් උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ හමුවට දිනක් පැමුණා. තථාගතයන් වහන්සේ විමසනවා උත්තර ඔබේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව මේ දඹදිව් තලයේ බොහොම ප්‍රකට ආචාර්යවරේ. කොහොමද ඔබේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ? උත්තර කියනවා ස්වාමීනි මගේ ගුරුතුමා කියා දෙනවා මේ ඇසින් රූප දකිනකොට ලෝභ ද්වේෂ හට ගන්නවා. අපි කැමති රූප දකිනකොට තෘෂ්ණාව හට ගන්නවා. අකමැති දේවල් දකිනකොට ද්වේෂය හට ගන්නවා. කනින් ශබ්ද අහන්නට ගියන් පස්සේ කැමති ශබ්ද අහනකොට තෘෂ්ණාව හට ගන්නවා. අකමැති ශබ්ද අහනකොට ද්වේෂය හට ගන්නවා. මේ විදිහට මේ ඉන්ද්‍රියන් නිසා පුද්ගල సంతානේ ඇලීම් ගැටීම් පහළ වෙනවා. ලෝභ ද්වේෂ මෝහ ආදී පහළ වෙනවා. එනිසා අපේ ගුරුතුමා අපට කියා දෙනවා මේ ඇසින් රූප නොබැලිය යුතුයි. මේ කනින් ශබ්ද නොඇසිය යුතුයි. ඇයි ඒ? ඇසින් රූප බැලුවොත් ඇලීම් ගැටීම් පහළ වෙනවා. ඒ නිසා ඇසින් රූප බලන්නට එපා. කනින් ශබ්ද ඇහුවොත් ඇලීම් ගැටීම් පහළ වෙනවා. ඒ නිසා ඇලීම් ගැටීම් දුරු කරන්න ඕන නම් කනින් ශබ්ද අහන්නට එපා. මේ විදිහට අපේ ගුරුතුමා ඉන්ද්‍රිය භාවනා උගන්වනවා කියලා උත්තර මානවකයා ප්‍රකාශ කළා. පස්සේ බුදුහාමුදුරුව අහනවා උත්තර ඔබේ කුරුතුමා කියන කාරණය සැබෑවක් නම් අන්ධයින් උත්පත්තියෙන්ම ඉන්ද්‍රිය භාවනාව කරන අය විය යුතුයි. එහෙනම් ඒ අයට නිවන බොහෝ දුර නොවේ. ඒ අයට ඉක්මනින් නිවන් දකින්නට පුළුවන් වෙන්නට ඕනේ. බිහිරන් මහා වාසනාවන්තයින් වෙන්නට ඕන බිහිරි වෙලා ඉපදීම මොකද ඔබේ ගුරුවරයා කියන්නේ කනින් ශබ්ද ඇහුවොත් ඇලීම් ගැටීම් මතුවෙනවා කියලා. ඒ නිසා ශබ්ද නොඅසා ඉන්නට ඒගොල්ලන්ට කර්ම ශක්තියෙන්ම කන බිහිරි වෙලා එහෙනම් ඒක වාසනාවක් හැටියට ඔබේ ගුරුවරයා පහදන්නේ. මෙහෙම කියනකොට උත්තර මානවක නිහඬ වුණා. ඔහුටත් එවේලේ තමයි කාරණේ වැටහුනේ. එහෙමනම් ඇස් අන්ධභාවය, කන් බිහිරිභාවය, ගඳ සුවඳ නොදැනෙන භාවය, ස්පර්ශ නොයැටහෙන බව, මනස මෝහෙන් මුලා වෙලා ආරම්මන හඳුනාගත නොහැකි තිරස්චීන භාවය සත්වේකට වාසනාවක්ද භාග්යක්ද? එහෙමනම් ඒ හැබෑ උපේක්ෂාවද? පින්නතුනි එතනත් යම් උපේක්ෂාවක් පහළ වෙන්නට පුළුවන් ඒක මේ බුදුදහමේ හඳුන්වන්නේ අඥාන උපේක්ෂාවයි කියලා මේ ධම්මගේ පෙන්වා දෙන උපේක්ෂාව දෙආකාරයකින් සඳහන් කරනවා අඥාන උපේක්ෂාව සහ ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව අඥාන උපේක්ෂාවයි කියන්නේ නොදැනෙන නිසා, නොයැටහෙන නිසා, මුලාව නිසා, බරක්පතලක් නොතේරෙන නිසා ඔහේ නිහඬව ඉන්නවා. වැඩි කලබලයක් නැහැ, කම්පනයක් නැහැ. ළිඳේ ඉන්න මැඩියා වගේ ලෝකය ගැන අනවබෝධයෙන් තමන් ඉන්න තැන හැසිරෙනවා ලෝකය ගැන දැනුමක් නැතුව. එබඳු අයත්, එබඳු සත්වයොත්, එබඳු මිනිස්සයොත් බොහොම සංසුන් ජීවිත ගත කරනවා. නමුත් ඒක ඥානවන්ත උපේක්ෂාව නෙමේ එය හඳුන්වන්නේ අඥාන උපේක්ෂාවයි කියලා. බුදුදහමේ නිවන් දැකීම සඳහා අපේක්ෂා කරන්නේ ඒ බඳු උපේක්ෂාවක් නෙමේ. පින්නතුන් දැකලා ඇතිනේ මහපාරේ ලංකාවේ තාරපාරවල් වල වාහන ගියත් සමහර වෙලාවට මීහරක් එළහරක් රංචු පිටින් මහපාර පනින අවස්ථාවල මීහරක් රංචුවක් පාරේ යනවා නම් වාහනේ අරගෙන ගිහිල්ලා ඇඟට හේත් වෙන මට්ටමට ලං කරලා හෝන් එක ගැහුවත් ඒ සත්තුන්ට වගේ වගක් නැහැ. අහස පොළොව පෙරළුණත් කම් නැහැ කියන්නාසේ බොහෝම නිහඬව ආපු විදිහට එහෙම්මම වටපිට බල බල කම්පොට ගහ ගහ වලිගේ වනවන මල කර කර ඒ සත්තු ආපු විදිහටම කිසිම කලබලයක් නැතුව යනවා. දැන් මේකත් අපට පේන්නේ ලොකු උපේක්ෂාවක් වගේ. කිසිම දෙයකින් කම්පා වෙන්න දැන් සාමාන්‍ය මිනිස්සෙක් පාරේ හිටියානම් කොච්චර අඥාන මිනිස්සෙක් වුණත් ළඟට ගිහිල්ලා හෝන් එක ගැහුවෙන් පස්සේ කලබල වෙලා සමහර විට දුවනවා, පනිනවා, වැටෙනවා, හැපෙනවා සමහරට ඒකටම අහු වෙනවා. සමහර විට කොහොම හරි පැන ගන්නවා. නමුත් මේ මීහරක් රැළ බැලුවෙන් පස්සේ කිසිම හැලහොල්මනක් නැහැ. ලෝකෙ පෙරළුණත් එහෙමම ඉන්නවා වගේ පේනවා. නමුත් එතන තියෙන්නේ කුමක්ද? අනතුරු පිළිබඳව, බිය පිළිබඳව නොයැටීම නිසා ඇතිවෙනා වූ අඥාන උපේක්ෂාව. ඒ බඳු මීහරක් උපේක්ෂාවක් නෙමෙයි බුදුදහම තුලින් අපේක්ෂා කරන්නේ අනුවණකම නිසා, නොදන්නා බව නිසා, අන්ධභාවය නිසා, බිහිරිභාවය නිසා, මුලාව නිසා ඇතිවෙනා උපේක්ෂාව ලෝකය තුල විනාශ වෙන්නට විනා ලෝකයෙන් එතර වෙන්නට උදව් වෙන්නේ බුදුදහම තුල ඉන්ද්‍රිය සංවරය තුලින් අපේක්ෂා කරන උපේක්ෂාව කෙබඳු ධර්මතාවයක්ද ප්‍රඥාවෙන් ලෝකය දැනගෙන ලෝකය හඳුනාගෙන අනතුරු තේරුම් අරගෙන නමුත් එහි ස්වභාවය හරියටම අවබෝධ කරගෙන ඇති කරගන්නා උපේක්ෂාවක් ඇලීම පිළිබඳව ගැටීම පිළිබඳව ආස්වාදය පිළිබඳව දැනගෙන ඇතිවෙනා උපේක්ෂාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඇස නිසා මේ කන නිසා මේ දිව නාසය කය මනස නිසා මේ ඉන්ද්‍රයන් නිසා සත්වයින්ට යම්කිසි සංවේදන දැනෙනවා. ඒ දැනෙන සංවේදන තුල ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැහැ කියන්නට බෑ. මහණෙනි මේ ලෝකයේ ආස්වාදයක් නැතිනම් මේ සත්වයෝ කවදාවත් මේ ලෝකයට ඇලුම් කරන්නේ නැහැ. එහෙමනම් මේ ඇසින් රූප දකිනකොට කනින් ශබ්ද අහනකොට කයෙන් දිවෙන් නාසයෙන් මනසින් ලෝකය විඳිනකොට සත්වයින්ට ඇලෙන්නට සුදුසු දේවල් මේ ලෝකේ තියෙනවා. ඒවා තියෙන නිසා පුද්ගලයාට කාම තෘෂ්ණාව මතුවෙනවා. මහණෙනි මේ සංස්කාර ධර්මයන්ගේ ආස්වාදයක් නැtei කියලා යමෙක් කියනවා නම් ඒ තැනත්තා ලෝකය නිවැරදිව අවබෝධ කරගත්තු කෙනෙක් නෙමෙයි. ඒ තැනත්තා මුලාවටපත් වුණු කෙනෙක්. ඒ තැනත්තා ලෝකයේ ලෝකයේ හැටියට නොදුටු කෙනෙක්. එහෙමනම් යම්කිසි ශ්‍රමණයෙක් ශ්‍රමණයෙක් හැටියට ප්‍රතිඥා දෙන්නට නම් යම්කිසි බ්‍රාහමණයෙක් බ්‍රාහමණයෙක් හැටියට ප්‍රතිඥා දෙන්නට නම් ලෝකේ ආස්වාදයක් තියනවා කියන බව හරියටම අවබෝධ කරගන්න ඕන. වරදවා ගන්නට එපා මේකෙන් අදහස් කරන්නේ ආස්වාදය එහිම ගිලිලා විඳින්නට ඕනේ කියන එක නෙමෙයි. ආස්වාදය කියලා එකක් ලෝකේ තියෙනවා. ඒකටයි මේ සත්‍යය ඇලෙන්නේ. අපේ මනසත් මේ නැවත නැවත සොයාගෙන යන්නේ ඒ ලෝකයේ පවතින ආස්වාදයයි. ඒ නිසා ආස්වාදය කියලා දෙයක් තියෙන නිසායි මනස නිරන්තරයෙන් ඒක අපේක්ෂා කරන්නේ. මේ කාරණය නිවැරදිව වටහා ගත යුතුයි. අර මීහරකා වගේ ලෝකයේ ආස්වාදය දන්නෙත් නැතිව ලෝකයේ ආදීනවය දන්නෙත් නැතුව බිය දන්නෙත් නැතුව සැප දන්නෙත් නැතුව දුක දන්නෙත් නැතුව අඥාන විදිහට ලෝකයේ තුල පවතින ස්වභාවයක් නෙවෙයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ආස්වාදයක් තියනවා නම් ආස්වාදයක් තියනවා කියලා තේරුම් ගන්නට ඕනේ ඒකයි ඥාන සංප්‍රයුක්ත බව. හැබැයි ආස්වාදය ගැන හඳුනා ගන්නකොටම පුද්ගලයා තේරුම් ගන්නට ඕනේ මේකේ මහා ආදීනවයක් පිටිපස්සේ තියෙනවා. පොඩි සතුටක් නම් තියෙනවා තමයි. පොඩි වින්දනයක් නම් තියෙනවා තමයි. හැබැයි මේකේ මහා දුක්ඛයක් ඒ පසුපස තියෙනවා. අර මා මුලින් සඳහන් කළේ දෙවියන්ට මේක වටහන්නට බෑ. මිනිසුන්ට මේක වටහන්නට පුළුවන් මේ ඉන්ද්‍රිය පද්ධතිය තියෙන නිසා. ඇයි දෙවියන්ට දිව බොජුන් ඕනේ කියලා හිතනකොට අන්න පුණ්‍ය ශක්තියෙන් ඒක මැවි පහළ වෙනවා. කුසගිනි නිවි යනවා. ඒ නිසා දෙවියාට ආදීනවයක් පේන්නේ හැබැයි මිනිස්සයාට ආහාර පාන ඕන කියලා හිතුවට පිඟාන තුල මැවිලා කුසගිනි නිවෙන්නේ නැහැ පින්නතුනේ. මනුස්සයාට ආහාර ඕන කියලා හිතනවා නම් ආහාර උයන්නට ඕන. ආහාර උයන්නට නම් ද්‍රව්‍ය උපකරණ තියෙන්නට ඕනේ. ද්‍රව්‍ය උපකරණ ගෙදරට නිකන් එන්නේ කඩෙන් ගිහිල්ලා ගෙනෙන්නට ඕනේ. නැත්තම් Taman සොයා සපයා ගන්නට ඕනේ. එහෙම සොයා සපයා ගන්න එක්ක වවන්නට ඕනේ. එහෙම නැත්තම් රැකියා කරලා මුදල් දීලා කඩෙන් ගෙනෙන්නට ඕනේ. රැකියාවක් මිනිස්සු නිකන් දෙන්නේ නැහැ. ඒකට සුදුසුකම් ඇති කරගන්නට ඕන. ඒ සුදුසුකම් ඇති කරගන්නට නිකන් බෑ. රෑදවල් වෙහෙස මහන්සි වෙලා නිදි වරාගෙන ඉගෙන ගන්නට ඕන, පාඩම් කරන්න ඕන, විභාග සමත් වෙන්න ඕන. විභාග සමත් වුණා කියලා විතරක් අපට රස්සා දෙන්නේ නැහැ සුදුසුකම් ඇති කරගෙන පුහුණුව ඇති කරගන්න ඕනේ. ඒ පුහුණුව තුල දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා මුදල් උපයන්නට ඕනේ. ඒ උපයන දෙයින් තමයි යමක් සංරක්ෂණය කරගෙන උපයපු පමණටම ජීවිතය සුවපත් වෙන්නේ නැහැ. ඒක රැක ගන්නට දහසක් දේ කරන්නට වෙනවා. Taman උපයන දේ සොරා ගන්නට මංකොල්ල කන්නට දහසක් දෙනා බලාගෙන ඉන්නවා. ජලයෙන් ගින්නෙන් ස්වභාවික විපත් වලින් විනාශ වෙලා යන්නට පුළුවන්. මේ සියලු උවදුරු වලින් රැකගෙන සංරක්ෂණය කරගෙන ඒවා ආහාර පාන බවට පරිවර්තනය කරගෙන කුසගිනි නිවා ගන්නට දිව පිනවන්නට ආහාර ටිකක් පිළියෙල කරගෙන භුක්ති විඳිනවා කියන තැනට එනකොට කටේ තියලා ගිලිනකොට නම් පොඩි රසයක් දැනෙනවා තමයි. හැබැයි ගිලලා ඉවර වුණාමත් ඒ රසය ඉවරයි. ගිලින්නට ඉස්සල්ලත් ඒ රසය නෑ. ඒ අල්ප තෘප්තිය විඳින්නට, ඒ කය නඩත්තු කරගන්නට ජීවිත කාලයක්ම දුක් විඳින්නට ඕනේ. අද දවසේ ආහාර ගත්තා කියලා හෙට දවසේ කුසගිනිනි වෙන්නේ නැහැ. අදගත්තු ආහාර කොතරම් ප්‍රණීත ඒවා ගත්තත් හෙට හෙට ඇති වැඩක් නැහැ. ඒ නිසා හෙට දවසේ ආපහු කුසගින්න මතුවෙනවා. මතුවෙනකොට යලිත් ආහාර ගන්නට ඕනේ. හෙට ගත්තා කියලා වැඩක් නැහැ. අනින්දටත් ආහාර ගන්නට ඕනේ. පුද්ගලයාට ප්‍රඥාව තියෙනවා නම් මේ ආස්වාදයේ සමග මෙතරම් මහා ආදීනවයක් බැඳී පවතිනවා කියන එක නුවණට වැටහෙන්නට ඕනේ. අන්න ඒ විදිහට වටහා ගන්නට ශක්තිය නැතිනම් ඒ තනත්තාට ශ්‍රමණය කියලා ප්‍රතිඥා දෙන්නට බෑ. ඒ තනත්තාට බ්‍රාහ්මණය කියලා ප්‍රතිඥා දෙන්නට බෑ. ඒ තනත්තාට ඥානවන්තය කියලා ප්‍රතිඥා දෙන්නට බෑ. කුමක් නිසාද? ලෝකයේ ආස්වාදය ආස්වාදයේ හැටියට දකින්නේ නැතිනම් ඒ ආස්වාදයේ පසුපස තියෙන ආදීනවය ආදීනවයේ හැටියට පෙනෙන්නේ නැතිනම් ඒ පුද්ගලයා ලෝකයේ වටහන කෙනෙක් නෙමෙයි. එහෙමනම් මේ ආදීනව අපට දකින්නට උදව් වෙන්නේ කුමක්ද? මේ දැසමයි. මේ දෙකනමයි. මේ කයමයි, මේ ඉන්ද්‍රිය පද්ධතියමයි, මේ මනසමයි අපට උදව් වෙන්නේ මේ ආදීනවේ දකින්න. ආස්වාදයෙන් මම්මුලා වෙන්නට උදව් වෙන්නේ මොනවද? මේ අසකන නාසය දිව ශරීරය මනස කියන මේ ෂඩේන්ද්‍රයන්මයි. එහෙමනම් ආස්වාදය විතරක් දැක්කොත් පුද්ගලයා මංමුලා වෙලා සසර ගිලී විනාශ වෙන්නට පුළුවන් කාමයන් තුල මුසපත් වෙන්නට පුළුවන් හැබැයි යම්කිසි කෙනෙකුට කාමයන්ගෙන් එතර වෙන්නට ඕන නම් සසරින් නිදහස් වෙන්නට ඕන නම් විමුක්තිය සාක්ෂාත් කරන්නට ඕන නම් ඒ පුද්ගලයාටත් ඉන්ද්‍රිය ධර්ම තිබිය යුතුයමයි ෂඩේන්ද්‍රයන් භාවිතා කළ යුතුයමයි කුමකටද භාවිතා නොකළොත් මේකේ ආදීනවෙ පෙනෙන්නේ නැහැ ආධිනවෙත් දැනෙන්නේ නැහැ. අර දෙවියන්ට වගේ සිතූ සිතූ සැනින් සියල්ල පහළ වෙන්නට ගත්තොත් සත්වයාට කවදාවත් සසර දුකයි කියන බව වැටහෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා ඉන්ද්‍රියමයි අපි සසර මංමුලා කරන්නට හේතු වෙන්නේ. හැබැයි මුලා වෙච්ච සත්වයාට යථාර්ථය අවබෝධ කරන්නටත් ඉන්ද්‍රියමයි උපකාර වෙන්නේ. අන්න ඒ උපකාරය ලැබීම සඳහායි මිනිස්සේ කුසල් කරලා ඉන්ද්‍රිය ලැබිය යුත්තේ හැබැයි කෙලෙස් වඩවා ගන්නට නෙමෙයි අර ආස්වාදය තුල මංමුලා වෙන්නට නෙමෙයි ආස්වාදයත් ආදීනවයත් සමබරව දැකගෙන මෙතනින් නිදහස් වෙන්නට ක්‍රමයක් තියෙනවා එය නිස්සරණයයි කියලා මනවින් වටහා ගත යුතුයි අන්න ඒ නිස්සරණය දකිනකොට පුද්ගලයාට සැබවින්ම ඥාන සංප්‍රයුක්ත උපේක්ෂාව ඇති වෙනවා පුද්ගලයා මේ ලෝකයේ ආස්වාදයේ පමණක් දකිනකොට තෘෂ්ණාවෙන් මංමුලා වෙනවා පුද්ගලයා ලෝකයේ ආදීනවේ පමණක් දකිනකොට භීතියෙන් මුසපත් වෙනවා පුද්ගලයා ආස්වාදයත් ආදීනවයත් දෙපසම දකිමින් මේකෙන් නික්මෙන්නට ක්‍රමයකුත් තියනවා කියලා දකිනකොට තමයි මනසට සහනයක් සැහැල්ලුවක් උපේක්ෂාවක් ඇති වෙලා නිවැරදි ප්‍රඥාව අවදි කරන්නට පුළුවන් වෙන්නේ. අද ලෝකේ ගොඩක් දෙනා නිවන් දකින්නට උත්සාහ කරන්නේ ওই දෙවනි කාරණේ. ඒ මොකද්ද? බොහෝ දෙනා ලෝකය ආස්වාදනීයයි කියලා මං මුලා වෙලා ඉන්ද්‍රිය පිනවමින් කටයුතු කරනවා මේක නෙමේ විමුක්ති මඟ මේකේ මහා ආදීනවයක් තියෙනවා අපොයි ජීවිතයේ දුකයි මේක මහා කටුකයි මේකෙන් ඉක්මනින් පැන ගන්නට ඕනේ කියලා මේ ජීවිතය හා බැඳී පවතින දුක්ඛම් කටළු ටික දකිනකොට ආදීනවේ දකිනකොට පුද්ගලයා බියපත් වෙලා සසරින් පැන උත්සාහවත් වෙනවා එහෙම කලබල වෙලා, එහෙම කම්පණය වෙලා, එහෙම සංසුන් බව නැති කරගෙන කුලප්පු වෙලා නිවන් මඟ සාක්ෂාත් කරන්නට බැහැ පින්නතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආස්වාදය ආස්වාදයේ හැටියට හඳුනා ගන්නට ඕනේ ආදීනවේ ආදීනවේ හැටියට හඳුනා ගන්න ඕනේ. හැබැයි ආස්වාදයයි ආදීනවේයි දුටු පමණින්ම ඒතනත්තා ශ්‍රමණේක් වෙන්නේ නැහැ, බ්‍රාහමණේක් වෙන්නේ නැහැ, ඥානවන්තයෙක් වෙන්නේ නැහැ, තුන්වැනි කාරණයක් දැකිය යුතුයි ඒ කුමක්ද මේකෙන් නික්මෙන්නටත් නිවැරදි ක්‍රමයක් තියෙනවා ඒ නික්මෙන්නා වූ නිවැරදි ක්‍රමය කුමක්ද ඒ නිවැරදි ක්‍රමය හරියට භාවිතා කළොත් තමන් ඉන්නා තැන ඉඳලා භාවිතා කළොත් ඒ පුද්ගලයාට නික්මෙන්නට පුහුණු වෙන්න පුළුවන් මම ඒකයි මුලින්ම සඳහන් කළේ මේ ජීවිතේ ඍජුවම නිවන් දකින අයට බුදුහාමුදුරුවෝ ඒබඳු මගක් දේශනා කරලා තියෙනවා සසර ටිකෙන් ටික තාම පුහුණු වෙලා මදිනම් ඒ පුහුණුව ඇති කරගෙන නිවන් දකින්නට තථාගතයන් වහන්සේ තවත් මගක් දේශනා කරලා තියෙනවා ඒ නිසා අපි ඉන්නා තැන කොතනද කියලා හඳුනාගෙන ඒ ඉන්නා තැන ඉඳලා ඉදිරියට වැඩෙන්නට මේ ධර්මතාවයන් මනවින් තේරුම් අරගෙන මග හරියට හඳුනාගෙන අනුපූර්ව ප්‍රතිපදාවක් හැටියට මේ ධර්ම මාර්ගයේ පුහුණු කළොත් එබඳු අයට අනිවාර්යෙන් නිස්සරණයක් තියනවා විමුක්තියක් තියනවා. හැබැයි කලබල වෙලා අරගොල්ලොත් මෙහෙම කරනවා මේගොල්ලොත් මෙහෙම කරනවා අපිත් එහෙම කරමු කියලා කරන්නට ගිය පමණට පුද්ගලයාට ඉන්ද්‍රිය භාවනාවක් ඇති වෙන්නේ ප්‍රහාණය කරනවා වෙනුවට කඩාකප්පල් කරගෙන සියල්ල වීසි කරලා අවසානයේ මංමුලා වෙලා Tamanට ඒකත් නැතුව මේකත් නැතුව දුක් විඳින්නටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රහාණය කිරීම ක්‍රම දෙකකින් කරන්නට පුළුවන්. ද්වේෂ සහගතව වීසි කරන්නට පුළුවන්. කාරණය අවබෝධ කරගෙන નિસර්බව තේරුම් අරගෙන උපේක්ෂා සහගතව අතහැර දමන්නට පුළුවන්. අපි විමුක්තිය සඳහා තෝරාගන්නේ මේන් පළවෙනි ක්‍රමේ නම් ද්වේෂ සහගතව කියලා කියන්නේ දරා ගන්නට බැරි නිසා මම කැමති නිසා මට එපා නිසා මට නම් බෑ මේක විඳින්නට. මට නම් බෑ මේක දරන්නට. ඒ නිසා ඒ පුද්ගලයා දිවිනසා ගන්නට පෙළඹුණාය කියලා ඒ පුද්ගලයාට භවයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. මට මේ ඇහැ එපා, මට මේ කන එපා කියලා ඇහැ පොට්ට කරගත්තු පමණට, කන බිහිරි කරගත්තු පමණට, ලෝකය නොඅසා නොදක හිටිය පමණට, අඳුරු ගුහාවක සිටි පමණට පුද්ගලයාට නිවන් දකින්නට විමුක්තිය සඳහා මඟ තනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා අර උත්තර මානවකයාගේ ප්‍රකාශය මතු කරමින් දේශනා කරනවා මානවකය මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ ඔහොම නෙමෙයි. මේ ආර්ය විනයෙහි ක්ලේශ ප්‍රහාණය සියල්ල ප්‍රහාණය කිරීම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඔය ක්‍රමයට නෙමෙයි. ඇහෙන් රූප බලන්න එපා, කනින් ශබ්ද අහන්නට කියලා නෙමෙයි, අහන්න එපා කියලා නෙමෙයි. මේ ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනාව ගන්නන් ඊට වඩා ගැඹුරු ක්‍රමයකට. ඇස තියෙන්නේ රූප දකින්නටයි, කන තියෙන්නේ ශබ්ද අහන්නටයි. නොසා නොදක ලෝකය අවබෝධ කරන්න බෑ. ඒ නිසා ප්‍රඥාව අවදි කරන්නට නම් අහන්නට ඕනේ, දකින්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කන යොමු කරලා දහම් අහන අහන පමණට තමයි පුද්ගලයාට ශ්‍රොතමය ඥානය වැඩෙන්නේ. එහෙමනම් ඉතින් ශ්‍රෝතය ප්‍රහාණය කළ යුතුයි කියලා කන බිහිරි කරගත්තොත් කෙසේ දහම් අසන්නටද? ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්ම අපි භාවිතා කළ යුත්තේ ලෝකය අවබෝධ කරන්නටයි හැබැයි කෙලෙස් වඩන්නට නෙවෙයි ඒ නිසා මානවකය ආර්ය විනයෙහි ඉන්ද්‍රිය භාවනා උගන්වන්නේ මෙන්න මේ ආකාරයටයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය කොහොමද සෝ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති යත්වාදි කරන මේතං චක්කුන්ද්‍රයන් අසංඋතං විහරන්තං අභිජ්ජා දෝමනස්සං uppādeya තස්ස සංවරාය පටිපජ්ජති මේ ආර්ය ශ්‍රාවකයා කොහොමද ඇස ප්‍රහාණය කරන්නේ මේ ආර්ය ශ්‍රාවකයා කොහොමද රූපය ප්‍රහාණය කරන්නේ? මේ ආර්ය ශ්‍රාවකයා කොහොමද චක්කු විඥාණය ප්‍රහාණය කරන්නේ? මේ ආර්ය ශ්‍රාවකයා කොහොමද ඒ චක්කු ස්පර්ශය නිසා හටගන්න සුඛ දුක්ඛ වේදනාවන් ප්‍රහාණය කරන්නේ? මෙන්න මේ ආකාරයටයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවකයා ඇසින් රූප දකිනවා. රූප නොදක සිටින්නේ නැහැ. ඒ තනත්තා මනවින් ඇහැ පරිහරණය කරනවා. දැකිය යුතුය තාක් දේ දකිනවා. හැබැයි සොචක්කුණං රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති. ඒතනත්තා ඇහින් රූප දැකලා ඒක හඳුනා ගන්නවා විනා ඒක තෘෂ්ණා වශයෙන් ගැටීම් වශයෙන් ඇතුලේ රඳවාගෙන උපාදාන කරගෙන භුක්ති විඳින්නේ නැහැ. මේ ස්ත්‍රිය නම් ලස්සනය, මේ පුරුෂයා නම් හැඩවැඩය මෙහෙම කියලා අරගෙන මනසේ රුවාගෙන ඒක නැවත නැවත උපාදාන කරගන්නේ නැහැ. නිමිත්තක් ගාහි හෝති කියලා කිව්වේ සම්පූර්ණ රූපය ග්‍රහණය කරනවා. තෘෂ්ණාවෙන් හරි ගැටීමෙන් හරි මේ මගේ හතුරෙක්ය මේ මගේ මිතුරෙක්ය මේ මගේ ආදරවන්තයාය ආදරවන්තිය මේ මම කැමැතිම දෙය මේ මම කැමැතිම ශබ්දයයි මේ මම කැමැතිම සංගීතයයි මේකට නම් මං කැමති මට පේන්නටවත් බෑ එහෙම කියලා ඇහෙන පෙනෙන දේවල් මේ ෂඩේන්ද්‍රයන්ගෙන් ග්‍රහණය වෙන්නා වූ දේවල් ඇලීම් ගැටීම් වශයෙන් ග්‍රහණය වෙන්නේ කුමක් නිසාද? පුද්ගලයා ඒවා නිමිති අනුනිමිති වශයෙන් ගත්තොත් පමණයි. නිමිති වශයෙන් ගන්නවා කියන්නේ සමස්ත ආරම්මණයම එකවර ගන්නවා. මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ මලක්, මේ සංගීතයක් ওই විදිහට සම්පූර්ණයෙන්ම ගන්නවා. අනුනිමිති වශයෙන් මෙතන කියනවා න අනුව්‍යංජන ගාහි හෝති. එතකොට අනුව්‍යංජන වශයෙන් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ නිමිති අනුනිමිති වශයෙන් ගන්නවා. අනුනිමිති කියලා කියන්නේ මේ කාන්තාවගේ ඇස් දෙක නම් ලස්සනයි, කොණ්ඩේ නම් ලස්සනයි, දත් ටික නම් ලස්සනයි, මුහුණ නම් ලස්සනයි, hina වෙන හැටි ලස්සනයි, කතා කරන හැටි ලස්සනයි, යන එනකොට ලස්සනයි. මේ විදිහට කොටස් වශයෙන් ගන්නවා. මේ පුරුෂයාගේ හැඩරුව නම් ලස්සනයි, මුහුණ ලස්සනයි, නහය ලස්සනයි. ඔය විදිහට කොටස් කොටස් වශයෙන් ගන්නවා. මේ සංගීතයේ ස්වරය ලස්සනයි, තනුව ලස්සනයි, හඬ ලස්සනයි, ඒ වගේ මේ ස්වර අලංකාරය ලස්සනයි, ඒ උච්චාරණය ලස්සනයි. මේ විදිහට කොටස් වශයෙන් ගන්නවා. ඒක තමයි අනුනිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ තියෙන්නේ රූප දකින්නටයි, කන තියෙන්නේ ශබ්ද අහන්නටයි, අහන්නේ නැතුව දකින්නේ නැතුව ලෝකේ ස්පර්ශ කරන්නේ නැතිව ලෝකේ යථාභූත ඥාන දර්ශනය ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ය ශ්‍රාවකයා තමන්ට කුසල බලයෙන් ලැබුණු ඉන්ද්‍රිය පද්ධතිය පරිහරණය කරනවා ලෝකය මනවින් ස්පර්ශ කරන්නට. හැබැයි ඒ ස්පර්ශය උපාදාන කරගෙන නිමිති වශයෙන් හෝ අනුනිමිති වශයෙන් නැවත නැවත ග්‍රහණය කරගෙන තලු මරමලා කෙලස් වඩවා ගන්නේ නැහැ. රූපය දැක්කා ඒක හඳුනාගත්තා තේරුම් ගත්තා වටහා ගත්තා තමන් ඒක බැහැර කළා අනිකුත් රූපය දැක්කා අනිකුත් ශබ්දය ඇහුවා ඒ හැම දෙයක්මත් හඳුනා ගන්නවා වටහා ගන්නවා ප්‍රඥාවෙන් අවබෝධ කර ගන්නවා හැබැයි නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කරන්නේ දැන් මෙහෙම කියනකොට මා මුලින්ම සඳහන් කළා මේ දේශනාව ගිහි පින්නතුන් සඳහා දේශනා කරන ලද්දක් නෙවෙයි ඍජුවම මේ භවයේම විමුක්තිය සලසා ගන්නට ප්‍රයත්න දරන භික්ෂූන් වහන්සේලාට කරන ලද දේශනාව. එතකොට මේ කාරණේ ගිහියන් හැටියට පුහුණු කරනවා නම් අවශ්‍ය තැනදී බන්ධනය පවත්වා ගන්නටත් නුසුදුසු තැනදී නවත්තන්නට කියන තැනවත් අඩුතරමින් ප්‍රගුණ කරන්න උත්සාහවත් වේ යුතුයි. පැවිද්දා ස්ත්‍රී නිමිත්ත පුරුෂ නිමිත්ත ਸਰව ප්‍රකාරයෙන්ම ප්‍රහාණය කරමින් Tamanගේ මනස නිදහස් කරගන්නවා හැබැයි ගිහි ජීවිත ගත කරන විවාහ ජීවිත ගත කරන ගිහියෙකුට ਸਰව ප්‍රකාරයෙන්ම එහෙම කරන්නට පුළුවන් කමක් නැහැ. Tamanගේ බිරිඳ Tamanගේ සැමියා පිළිබඳව ආදරයෙන් සෙනෙහසින් යම් ප්‍රමාණයකට රාගයේ බන්ධනය පවත්වන්නට සිද්ධ වෙනවා. එහෙම පවත්වන්නට බැරි වුණොත් ඒ ගෘහ ජීවිතය අසාර්ථක වෙනවා, කඩාකප්පල් වෙනවා, ව්‍යාකූල වෙනවා. ඒ දෙදරා යාමම මනස ඇද වැටෙන්නට විමුක්ති මගෙන් පිරෙහෙන්නට හේතුවක් වෙනවා. ඒ නිසා ගිහියාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිත්‍යාචාරයෙන් වළකින්න සදාචාර ධර්මයේ තුල කම්සප්ප විඳින්නට ගිහියාට බාධාවක් තථාගතයන් වහන්සේ පැනෙන්නේ ඒ කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා සම්බන්ධව සදාචාර සම්පන්න විදිහට ඇලීම බැඳීම පවත්වා ගන්න හැබැයි ඊට පිටස්තර අවස්ථාවන්හිදී තමන්ගේ මනසෙහි රූප දැකලා ශබ්ද ඇලීම් බැඳීම් හට ගන්නවා නම් ප්‍රියාප්‍රිය ස්වභාවයන් හටගන්නවා නම් අන්න එතන වරදක් කියන බව තේරුම් අරගෙන ඒක බාධකයක් කියන බව තේරුම් අරගෙන එතන ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න. ඒ නිසා තමන් ගෘහ ජීවිතේ පවතිනවා නම් මිත්‍යාචාරය කියන තැනින් වැළකී සිටින්න උත්සාහ කරනවා. තමන් අනගාരിക ජීවිතයක් ගිහිව ඉඳගෙන හෝ විවාහයෙන් තොරව කටයුතු කරනවා නම් එහෙම නැත්නම් පැවිද්දෙක් හැටියට කටයුතු කරනවා නම් ඍජුවම විමුක්තිය සඳහා උත්සාහවත් වෙනවා නම් ඒතනත්තාට පුළුවන්කම තියනවා Tamanගේ මනසේ ඇලීම් බැඳීම් ඇතිවෙන ඇතිවෙන මොහොතක් පාසා සිහි කල්පනාවෙන් ඉඳලා මේ රූපය නිසා මේ ශබ්දය නිසා මේ ගන්ධය මේ රසය මේ ආග්‍රහණය මේ ස්පර්ශය මේ මනෝභාවය නිසා මගේ මනසේ තෘෂ්ණාවක් ඇති වුණාද මගේ මනසේ ගැටීමක් ඇති වුණාද මේක හඳුනා ගන්නට සිහියෙන් සිටිය යුතුමයි සිහියෙන් සිටමින් කල්පනාවෙන් සිටමින් ප්‍රඥාවෙන් සිටමින් පුද්ගලයා Tamanගේ මනසේ පහළ වෙන අර නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කිරීම බැහැර කරනවා. න නිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි හෝති. ඇයි එහෙම කරන්නේ? යත්වාදි කරන මේතං චක්කුන්ද්‍රයන් අසංඋතම් විහෙරත්තං අවිජ්ජා දෝමනස්සං uppādeය තස්ස සංවරාය පටිපජ්ජති. මේ ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා මේ ඇහෙන් රූප බැලුවට වරදක් නැහැ. හැබැයි බලන්නට ගිහිල්ලා දේවල් උපාදාන කරගෙන ඇලීම් ගැටීම් වශයෙන් තලුමරමර පස්සේ භුක්ති විඳින්නට ගියොත් මේකෙන් ඇලීම සහ ගැටීම වර්ධනය වෙනවා. අවිද්‍යාව සහ දුම්නස හට ගන්නවා. ඒ නිසා අවිද්‍යාව දුම්නස කියන දෙකෙන් මනස කෙලසෙනවා, කිලිටි වෙනවා. ඒක විමුක්තියට බාධාවක් වෙනවා. ප්‍රඥාව අවදි කරන්නට ඒක හරස් වෙනවා. ඒ නිසා නිවන් දැකීමට, ලෝකය දැකීමට, ප්‍රඥාව අවදි කිරීමට නම් මේ ඇලීම් ගැටීම් දුරු කළ යුතුයි. ඇලීම් ගැටීම් දුරු කරන්නට නම් ඇලීම් ගැටීම් උපදවන්නා වූ මේ නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය කරගෙන උපාදාන කරගන්න එක නවත්තන්නට ඕනේ. ඒක නවත්තන්නට නම් සිහි කල්පනාවෙන් ලෝකය ස්පර්ශ කරන්නට ඕනේ. කෙලස් වසඟයට නොගොසින් කියලා ආර්ය ශ්‍රාවකයන් නිවැරදිව හඳුනා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්තර මානවකට මානවක මේ ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාව උගන්වන්නේ මේ ඉන්ද්‍ර ආර විනේහි සියල්ල ප්‍රහාණය කරන්නට උගන්වන්නේ තියෙන ඇහැ මොට කරගන්නට තියෙන කන බිහිරි කරගන්නට කියලා නෙමෙයි මේ පසිඳුරන් මේ ෂඩේන්ද්‍රයන් සත්‍යයකට තියෙන්නේ ලෝකය හඳුනා ගන්නටයි නමුත් වරද වෙන්නේ හඳුනා ගන්නට තියෙන ඉන්ද්‍රිය භාවිතා කරලා අසිහියෙන් යුක්තව කෙලස් වඩවා ගැනීමයි ඒ නිසා මේ මග වෙනස් කරන්නට විමුක්තිය සඳහා ගුණ පුරන්නට ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධිය මහණෙනි එකම මගයි තියෙන්නේ මේ වරද හදා ගන්නට ඒ කුමක් මොකක්ද සතිපට්ඨාන සිහියෙන් ඉඳීම. ඇසින් රූප දකිනකොට කනින් ශබ්ද අහනකොට දිවෙන් කයින් ස්පර්ශ ලබනකොට දිවෙන් රස විඳිනකොට නාසයෙන් ආග්‍රහණ ලබනකොට මනසින් ආරම්මන ග්‍රහණය කරනකොට සිහිය පවත්වන්නට පුළුවන් නම් අපට දැනෙන්නට ගන්නවා මේ ඇස නිසා මේ රූපය නිසා මේ චක්කු විඤ්ඤාණය නිසා මේ ස්පර්ශය නිසා අපේ මනසේ ඇලීම් ගැටීම් හටගන්නා ආකාරය. ඒ පිළිබඳව සිහියෙන් ඉඳිමින් ඒ පිළිබඳව අවදියෙන් ඉඳිමින් සිහිය පවත්වාගෙන කාරණේ හඳුනා ගන්නවා ප්‍රඥාවෙන් ඒකේ හොඳ නරක තේරුම් ගන්නෝ වීරෙන් යුක්තව ඒ ප්‍රහාණය කරමින් මැඩ පවත්වමින් මනසේ යහපත් ස්වභාවය ප්‍රඥාවන්ත ස්වභාවය ආරක්ෂා කරගන්නවා මෙසේ පුද්ගලයාට ඉන්ද්‍රිය රැක ගන්නට පුළුවන් නම් ඒ තනත්තා ඇස ආරක්ෂා කරගත්තා වෙනවා ඇස සංවර කරගත්තා වෙනවා හැබැයි දැස පියාගෙන නැහැ ලෝකයේ මනවින් දකිනවා ලෝකයේ මනවින් හඳුනා ගන්නවා නමුත් ඒ තනත්තා ඇස නිසා අසංවර වෙලා නැහැ කන බෙහෙර කරගෙන නැහැ. ලෝකය ස්පර්ශ කරනවා, ලෝකය හඳුනා ගන්නවා. ආස්වාදය ආස්වාදයේ හැටියට දකිනවා, ග්‍රහණය කරනවා. ආදීනවේ ආදීනවේ හැටියට දකිනවා ග්‍රහණය කරනවා ඒ වගේම මේ පසුපස මහා ආදීනවයක් තියනවා කියලා දැනගෙන මේ නික්මෙන්නට මේ ප්‍රතිපදාව පුරුදු පුහුණු කළ යුතුයි කියලා හරියාකාරව තෘෂ්ණා උපාදානයන්ගෙන් මනස නිදහස් කරගන්නට සිහි කල්පනාවෙන් Tamanගේ ඉන්ද්‍රිය ධර්ම ආරක්ෂා කරනවා මේ විදිහට ආරක්ෂා කරගත්තොත් චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාදු සාදු මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවුතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුංචති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙසේ ඇහැ සංවර කරගන්න පුළුවන් නම් කන සංවර කරගන්න පුළුවන් නම් දිව නාසය කය සංවර කරගන්න පුළුවන් නම් සිත සංවර කරගන්න පුළුවන් නම් එසේ සංවර කරගන්නා වූ තැනැත්තාම මේ සියලු දුකෙන් නිදහස් වෙනවා මහණෙනි මේ සියල්ල ප්‍රහාණය කරන ධර්ම න්‍යායයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා බුදු බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ මේ පහාන සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ මහණෙනි සියල්ල ප්‍රහාණය කරන්නා වූ ධම මම නුඹලාට දේශනා කරනවා එය මනවින් අහන්න මහණෙනි කුමක්ද සියල්ල ප්‍රහාණය කරන්නා වූ ධර්ම න්‍යාය කියලා කියන්නේ එය මේ ආකාරයි. කෙසේද මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුය. මහණෙනි රූප ප්‍රහාණය කළ යුතුය. මහණෙනි චක්කු විඥානය ප්‍රහාණය කළ යුතුය. මහණෙනි චක්කු ස්පර්ශය ප්‍රහාණය කළ යුතුය. ඒ ස්පර්ශය නිසා හටගන්නා වූ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාවන් ප්‍රහාණය කළ යුතුයි මෙසේ ඇස කන නාසය දිව කය මනස කියන ෂඩේන්ද්‍රයන් පිළිබඳවම ප්‍රහාණය පුහුණු කරන්නට පුළුවන් නම් ඒ තනත්තා සියල්ල ප්‍රහාණය කළා වෙනවා කියලා තථාගතයන් වහන්සේ මේ සූත්‍රයේදී ගැඹුරින් දේශනා කරනවා ඒ ගැඹුරු ධර්ම කාරණය අපට වැටහෙන ආකාරයට තෝරා බේරා ගත්තොත් මේ ෂඩේන්ද්‍රයන් ප්‍රහාණය කිරීම යනු මේවා තුලින් ලෝකය ස්පර්ශ කරද්දී හැඟීම් අවදි වෙලා කෙලස් අවදි වෙලා කෙලස් බරිතව නিত্য වශයෙන් සුභ වශයෙන් සුඛ වශයෙන් ආත්ම වශයෙන් ලෝකය ග්‍රහණය කරමින් මේ ඉන්ද්‍රයන් පිනවීමට නැඹුරු වීමයි වරද වෙන්නේ ඒ නිසා සිහියෙන් ප්‍රඥාවෙන් වීරයෙන් Tamanගේ මනස පාලනය කරගෙන ඉන්ද්‍රයන්ගෙන් ලෝකය හඳුනා ගන්නා අතරතුර ඒ තුලින් හැඟීම් අවදි වෙලා කෙලස් ධර්ම උපදින්නට නැතිව මනස සංවර කරගන්නට පුළුවන් නම් ඒ තැනත්තා සියල්ල සංවර කළා වෙනවා සියල්ල ප්‍රහාණය කරන්නා වූ මග ප්‍රගුණ කරන්නා වූ කෙනෙක් වෙනවයි කියන බව අපට මේ සූත්‍ර දේශනාව අනුව පහදා ගන්නට පුළුවන්.